සැදැහැවත් වාසනාවන්ත මේ සාකච්ඡාව හා දිගින් දිගටම සම්බන්ධ වෙන අපේ දායක පින්වතුන් හොඳින් දන්නවා මේ වෙනකොට අපි සාකච්ඡාව සිදු කරගෙන යන්නේ දසපාරමිතාවන් පිළිබඳව. දසපාරමිතාවන් අතුරින් සිවණ පාරමිතාව හැටියට විග්‍රහ කෙරෙන ප්‍රඥා පාරමිතාව උසස්ම පාරමිතාවක් හැටියට හැඳින්වෙන ප්‍රඥා පාරමිතාව පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්නද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබට මට අපට ඇති මේ ගැටලු ප්‍රශ්න විසඳා ගැනීම සඳහා තමන් වහන්සේ සතු වටිනා කාලය කැප කරලා මේ ස්ථානයට වැඩම කරලා අපට ශාසනික අනුග්‍රහය සපයන ඔබේ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ මේ ධර්ම සාකච්ඡාව සුපෝෂණය කරන පින්වත් කලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබාහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්මාචාර්ය අභිධර්ම විශාරද සම්මඨානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර මිරහවති පඤ්ඤාශ්‍රී මහින්පාණන් වහන්සේ අපි ඊටාම ගෞරවයෙන් ආද නමස්කාර පූර්වක පිළිගන්න අපි හඳුරන්නේ ධර්ම සාකච්ඡාව සැකසීලා තියෙන්නේ මම ප්‍රශ්න අහනවා අපි හාමුදුරුවෝ පිළිතුරු ලබා දෙනවා. ඉතින් මම ප්‍රශ්න අහන්නේ ප්‍රේක්ෂක ඔබ පැත්තේ ඉඳලා. ඔබට තියෙන ගැටලු ඔබ මේ දිහා හිතන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව. මට පහුගිය දවස්වල ඇමරිකාවේ සිටින මහත්මයෙක් කතා කරලා මතක් කළා අපි හාමුදුරනේ මෙන්න මේ ප්‍රශ්නේ අහුවොත් හොඳයි කියලා හිතනකොටම ඔබ වහන්සේ ඒ ප්‍රශ්නේ හාමුදුරන්ගෙන් විමසුවා කියලා. ඒ වගේ ගෘහස්ත ජීවිත ගත කරන උදවිය අපිත් සමග ඇවිල්ලා විවිධ සාකච්ඡාවල නියැලෙනකොට ඒතන්ගේ දැනුම පිළිබඳ යම් කිසි ඡායා මාත්‍ර හෝ වැටහීමක් අවබෝධයක් අපට ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ පසුබිම මුල් කරගෙන තමයි බොහෝ වෙලාවට මම අපේ හාමුදුරුවන්ගෙන් ප්‍රේක්ෂක ගිහි ඔබ වෙනුවෙන් මේ ප්‍රශ්න විමසීම සිදු කරන්නේ. මම හිතනවා ඒ යම් මට්ටමක සාර්ථකත්වයක් උදා කරගෙන තියෙනවා කියලා. ඉතින් අද දවසේ අපි හාමුදුරනේ අපි සාකච්ඡාවට බඳුන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රඥා පාරමිතාව. ප්‍රඥා කියලා අපි සංස්කෘත භාෂාවෙන් කියනවා පඤ්ඤා කියලා. pāli භාෂාවෙන් කියනවා. අපි හඳුරන්නේ ප්‍රඥා පාරමිතාව කියන්නේ කුමක්ද කියන එක අපි ඉස්සෙල්ලාම විග්‍රහ කරගෙන ඉදිමු. තෙරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අපේ පූජනීය ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම අද අපි කතා කරන්නේ ප්‍රඥා පාරමිතාව පිළිබඳව. ඇත්තටම ස්වාමීන් වහන්සේ අද මේ කතා කරන පාරමිතාව මං හිතන්නේ ඇත්තටම දස පාරමිතා අතුරෙන් ප්‍රමුඛ ස්ථානයේ තබන්නට පුළුවන් පාරමිතාව. එහෙමයි. මොකද අනිත් සෑම පාරමිතාවක්ම තා හොඳින් සම්පූර්ණ කරන්න අත්‍යවශ්‍ය දේ තමයි ප්‍රඥා පාරමිතාව. දැන් මොකද දහන පාරමිතාව සම්පූර්ණ කරගන්නත් ඉතා හොඳට මේ නුවණ තියෙන්නට ඕන. සීල පාරමිතාව සම්පූර්ණ කරගන්න, ඒ වගේ මෙත්තා පාරමිතා ආදී සියලු පාරමිතා සම්පූර්ණ කරන්න ප්‍රඥා පාරමිතාව අත්‍යවශ්‍යයි. එහෙමනම් සාමනාත මේ ප්‍රඥා ආරම්භතාව. දැන් අපි දැනුම ගත්තාම දැන් අපි මේ ඇහෙන් රූප දකිනවා. කනෙන් ශබ්ද අහනවා. ඒකත් දැනීමක්. එහෙනම් ඊළඟට නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස ලබනවා. මේවා දැනීම් තමයි. ඊළඟට අපි සමහර දේවල් දැන් නුදුටු අපි දුටු දෙයක් ආපහු පස්සේ දවසක දකින්නකොට අපි මේක අපි අහවල් දවසේ දැක්ක දේ කියලා අපි හඳුන ගන්නවා. ඒකත් දැනීමක්. ඊළඟට ඔවගේ ස්වාමීන් වහන්සේ එක එක දේවල් වල තියෙන නංගොත් අපි ඒ දේ දකිනකොට අපිට ඒකේ නම මතක් වෙනවා. ඒකත් දැනීමක් නැහැ. හැබැයි ඒ දැනීම නෙවෙයි මෙතන ප්‍රඥාව කියලා කියන්නේ. ඊට එහාට ගිය උතුම් දැනීමක්. ඒ අවබෝධය තමයි ස්වාමීන් වහන්සේ දැන් හොඳ නරක දෙක දැනගන්නවා. හොඳ මෙන්න මේකයි නරක මෙන්න මේකයි කියලා දැනගන්නවා. ඒක ප්‍රඥාව. ඊළඟට පින පව. මේක පිනක් නැත්නම් මේක කුසලයේ මේක අකුසලයේ කියලා දැනගන්නවා. ඒක ප්‍රඥාව. ඊළඟට සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද ඊළඟට පිදිය උත්සා කවුද පිදිය යුතු නැති කෙනා කවුද මේ විදිහට දැනගන්නවා ඉතින් මේකත් මේ ප්‍රඥාව ක්‍රමානුකූලව ඉස්සරහට යන ක්‍රමවේදය ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් ඔය ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය ඒවා පිළිබඳව ඊළඟට මේ සියලුම සංස්කාර පිළිබඳව අවිඥානික සවිඥානික සියලුම සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණයම තේරුම් ගන්නවා නම් ඒක තමයි ප්‍රඥාව. එහෙනම් එතකොට දැන් මේ ප්‍රඥාව ස්වාමීන් වහන්සේගේ පාරමිතාවක් බවට පත් වෙන්නේ මේක ඒ නුවණ ක්‍රමානුකූලව දියුණු කරනවා. මේ අபிසම්බෝධිය පිණිස තුන්තරාබෝධියෙන් එක්තරාබෝධියකට පත්වීම පිණිස මේ නුවණ ක්‍රමානුකූලව ඉතින් මුලින් එකපාරම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දර්ශනය දිනු කරනවා නෙවෙයි කෙනෙකුට ඒ ප්‍රඥාව මෙහෙवला උපකාර කරනවා. දැන් අපිට ජාතක කතා හැම ගත්තාම අපිට පේනවා ඒ නුවණ ප්‍රයෝගික කරගෙන ඒ බෝසතරන් වහන්සේලා බොහෝ දෙනාට පිහිට වෙනවා. ඉතින් මෙන්න මේක තමයි ප්‍රඥා පාරමිතාව. ඒක ඒ නුවණ දියුණු කරන්නේ මේ කාන්තේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණීම පිණිසමයි. ඒක තමයි පාරමිතාවක් බවට පත් වෙන්නේ. එහෙම ප්‍රහන්නේ මේ අපේ හඳුරු මේ ප්‍රඥා පාරමිතාව ගැන හොඳ ප්‍රවේශයක් ගැනීමේදී මතක් කළා මේ අනෙක් පාරමිතාවන් කිරීම සඳහා සම්පූර්ණ කර ගැනීම සඳහා ප්‍රඥා පාරමිතාව අත්‍යවශ්‍ය සාධකයක් බව. දැන් කෙනෙක් බලන්න පුළුවන් දැන් දානයක් දෙනකොට මොකටද ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ? ඒ වගේම සිල් රකින්නකොට මොකටද ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ? දැන් මෛත්‍රී භාවනාව කරනවා නම් මොකටද ප්‍රඥාව අවශ්‍ය? ඔය දන්න මෛත්‍රී සූපත් වෙනාදී දුක් වෙනවා ආදී වශයෙන් ඔය ටික කියාගෙන ඉන්න පුළුවන්. දානයක් දෙනකොට ඔය දුගී මගී ආචිකාදීක කාට හරි ඉන්න කෙනෙකුට නැතිවරි කෙනෙකුට ඔය දාන ටිකක් දෙන්න උවර මහ ලොකු ප්‍රඥාවක් තියෙන්න ඕනද? ඔය ආදී වශයෙන් කෙනෙකුට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් අපහන්නේ. අපේ හැමදෙරෝ ලොකු අදහසකින් තමයි මේ අනිත් පාරමිතාවන්ට මේ ප්‍රඥාව අවශ්‍යයි කියන එක අවධාරණය කළේ. අපේ හැමෝම කොහොමද අනිත් පාරමිතාවන් අපි සරලව ගත්ත දානේ සීලය ආදී කීපයක් අරගෙන ගත්තොත් ප්‍රඥාව ඒකට මුසු කරගන්නේ කොහොමද කියලා ඇයි එවන් ප්‍රකාශයක් අපේ හාමුදුරුවෝ කළේ කියන එක අවධානය කරගන්න. ඔව් සංඝාංශ දැන් ඇත්තටම අපි 19ක් ස්වාමීන් වහන්සේ මේ අදහම් අහපු ප්‍රශ්නය අනුව අපි දැන් දානයක් දුන්නත් අපි දානෙ පැත්තකින් තියෙන ඉස්සෙල්ලාම අපි කුසල් සිත ගත්තත් ස්වාමීන් වහන්සේ එහෙනම් ඒ අභිධර්ම පිටකේ කුසල් සිත 8ක් තියෙනවානේ ඒ කුසල් සිත අතෙහි ස්වාමීන් වහන්සේ ප්‍රධාන වශයෙන් යෙදෙන දේ තමයි ප්‍රඥාව ඥාන සම්ඥාන සම්පයුක්ත භාවය අපි දැන් දානයක් පිළිබඳව ගත්තාම දැන් බලන්න දාන පාරමිතා අපිට ඔහේ නිකන් දෙන්න පුළුවන්. කිසිම කර්මයේ කර්මඵල විස්තර කරන්නේ නැතුව අපිට අර ප්‍රපංචත් එක්ක අපිට දාන දෙන්න පුළුවන්. ප්‍රපංචත් එක්ක කියලා කිව්වේ පංචත් එක්ක කියලා කිව්ව අපි හඳුන්නේ දැන් තණ්හා, ditthිමාන කියන මෙන්න මේ චෛතසික තුන. ඔව් චෛතසික තුනත් එක්ක මේ අකුසලත් එක්ක අපිට දානමය පින්කමක් කරන්න පුළුවන්. දැන් බලන්න අපේ සම්හාන්ත දැන් අපිට පුළුවන් තණ්හානිසිතව දානයක් දෙන්න. ඒ කියන්නේ එක එක භවභෝග සම්පත් බලාපොරොත්තුෙන් මේක ලැබෙයි, අරක ලැබෙයි. ඉතින් ඒට අනුරූපවම පින්කම් කරන ලබා ගන්න ඕනේ. ඒකට තමයි තණ්හාව. එතන තණ්හාව. තණ්හාව නිසිතයි. ඊළඟට සාමාන්‍යයෙන් දැන් මාන්නේ නිසිතවත් දන් දෙන්න පුළුවන්. එහෙම. ඒක දැන් බලන්න දැන් ආ මම මෙහෙම දන් දෙනකොට මට මෙහෙම පිළිගැනීමක් ලැබෙයි. මාව මේ විදිහට සමාජයේ ලොකු තැනකට මට ලොකු සමාධි පිළිගැනීමක්. ඉතින් මේ විදිහට කල්පනා තමයි දෙන්නේ අනිත් අය ලෝභයෝ මන්දරන්දන කාටවත් මට මම තමයි දාන ප්‍රතියා. ප්‍රතියා. ඒ විදිහට කල්පනා කරලා ඉතින් මානනිසිතව දෙන්නත් පුළුවන්. ඒතර ප්‍රඥාව තියෙනවා නම් අර කුසලයේ අකුසලයේ එකසිතේ දෙන්නේ නැහැ. එහෙමයි. ප්‍රඥාව තියෙනවා නම් මාන්නේ වහාම පිට කරන්න පුළුවන්. එහෙමයි. ඊළඟට නැත්තම් දෙන්න කෙනෙකුත් නැහැ නේ අනේ කියලා හිතනවා. ඔව් එහෙමත් හිතනවානේ. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් ditthිය ditthිය දැන් මේ ඒක මිත්‍යා දෘෂ්ටික මත දරාගෙන මේ මට ඔය පින ඕනේ පිනෙන් ඇති වැඩක් නෑ මට එහෙම මිනිස්සු හිතනවා මම මේ අර සතුට වෙන්න මගේ විනෝදාංශයට එහෙම හිතලා දෙනවා කිසිම ප්‍රඥාව මුසු වෙන්නේ නෑ එහෙම දැන් එතකොට දානය සම්බන්ධව ගත්තහම දැන් නියම දහන පාරමිතාවක් සම්පූර්ණ කරන්න නම් සාමාන්‍ය කර්මය කර්මඵල විශ්වාස කරගෙන මේක මේ සියලු කෙලෙස් නැති කිරීම පිණිසම මේ දාන උපනිශ්‍රේ වේවා කියන උතුම් ප්‍රාර්ථනා පෙරදරි කරගෙන හොඳට ප්‍රඥාව දල්වගෙන ඒ පින්කම කරන්න පුළුවන් ප්‍රඥාව තියෙනවා. ඒ කියන්නේ ප්‍රපංච තිවෙන විදිහට දානය දෙනවා කියන්නේ එතන ප්‍රඥාව නැහැ. ප්‍රඥාව නැහැ. එතකොට ප්‍රපංච නැති කියදමින් දෙන දමන දානය තමයි ප්‍රඥාව මිශ්‍රිත දානය බව. පැහැදිලිවම ස්වාමීන් ඥාන සම්පයුක්ත පින්කම ඒකයි. එහෙම. දැන් අපි ඊළඟට ගත්ත ස්වාමීන් වහන්සේ සීල පාරමිතාව. සීල පාරමිතාව උනත් එහෙම. එතනත් ප්‍රඥාව නැතුනොත් නම් දැඩි ලෙස සිල් ආරක්ෂා කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එහෙනම් අපි හාමුදුරන්ගේ පැත්ත ගත්තොත් දැන් සීලය කියන එක දැන් නිසි පින්නතුන්ලා සිල් ආරක්ෂා කරනවා. නමුත් ස්වාමීන් වහන්සේලාගේ සීලය ඊට වඩා උසස් සීලයක්. දැන් ඒ වගේ මහා ගාම්භීර සිල් ඒ සිතාපද සියල්ලම 227ම අකුරට තාම හොඳින් ආරක්ෂා කරන ස්වාමීන් වහන්සේලා ආරණ්‍යවල ගාමාන්ත සේනාසනවල ඉන්නවා. හැබැයි මේ ප්‍රඥාව හරියට යෙදුන්නේ නැත්නම් ඒකත් අර ඒකත් පිරිසුදු සීලයක් බවට පත් වෙන්නේ නැහැ. මොකද මේ සීලය තුලත් අර කියන ප්‍රපංච තියෙන අර කියන ප්‍රපංච තියෙනවා. දැන් සමහර වෙලාවට ලෝභයෙන් සිත වෙලා. ඊළඟට දැන් මාන්නේ ගොඩාක් දුරට සාන්නගේ මාන්නේ. දැන් මම තමයි සිල් රකින්නේ. මේ අනිත් අය සිල් ආරක්ෂා කරන්න මේ විදිහට මේ මෙහෙම මොකද්ද මේ සාපේනේ විනාශයි. නොඑක් විදිහට හිත හිතා අර තමන්ගේ සීලයම උසස් සත්‍යයේ සබාගෙන අනිත් අය බොහොම පහත් කරමින් සිල් ආරක්ෂා කරනවා නම් එතන පොඩි ද්වේෂයකුත් එන්න පුළුවන්. ද්වේෂයකුත් වෙනවා ස්වාමීන් වහන්සේ. මාන්නෙත් එක්ක අතරම ද්වේෂයකුත් එහෙම ඇති වෙන්න පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ ඒ සීලය දැන් ඇත්තටම එහෙම ද්වේෂ සහගතව මේ බොහොම හොඳට සීල් ආරක්ෂා කරනවා. දන්න අයගේ සුළු දෙයක්වත් ඉවසන්නේ නැතුව පුදුම විදිහට සීලයේම අල්ලගෙන අන් අයට ගරහන, අන් අය පීඩාවටපත් කරන සමහරවිට බොහොම දරුණු මට්ටමට යන අවස්ථා තියෙනවා. එහෙමයි. ඒක හොඳට අර මොකද දැන් අපි මේ සීලය ආරක්ෂා කරන්නේ මේ කෙලෙස් නැති කරලා මේ සසරින් එතර වෙන්න කියන පරමාර්ථය නෑ. මොකද අර ශික්ෂාවලටම කොටු වෙනවා. හිත පිළිබඳව කිසි අවබෝධයක් නැහැ. ඒකෙන් වෙන්නේ හිත වික්ෂිප්ත වෙන හිත විසිරීලා යන. හිතට නැති කෙලෙස් ගලනවා ඉතින්. එහෙම අපි අහන්නේ අර දැන් සීලය කුමක් සඳහාද කියලා අහන තැනදී සඳහන් කරනවනේ පැහැදිලි සමාධිය සඳහා සමාධිය පිණිස කියන එක. එතකොට දැන් අර තණ්හා මාන දිටි කියන මේ ප්‍රපංචව මිශ්‍රිතව සිල් රකින්න යාම තුළ හිතේ සමාධිය ගොඩ නැගෙන්නේ නැහැ. සමාධිය ගොඩ නැගෙන්නේ නැහැ. අතරම දැන් තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම ඒ උත්තරීතර අවස්ථාවට දැන් සීලයෙන් ඒ චිත්ත පාරිශුද්ධියට යන්න පුළුවන් කමක් නැහැ. චිත්ත විසුද්ධියට යන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. හිත අවුල් වෙලා තියෙනවා. එහෙමයි. හිත ශික්ෂාපදිතික රැකෙනවා. මේ සම්බන්ධයෙන් ඇත්තරම සීලයයි ගුණයයි කියන්නේ ඇත්තරම දෙකක් නේ. එහෙමයි. ඒකෝ දැන් අතර ගුණවත් භාවය නෑ. හැබැයි සීලවන්ත භාවය පරිම තියෙනවා. එතනත් ඔය තණ්හා දිට්ඨි මාන වලින් ඒකෙත් ප්‍රපංච වලින් එකතු වෙලා තියෙන සීලය ඒක ඇත්තටම ඒක පාරමිතාවක් ගැනට නැත්නම් උසස් සීලයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ අනිත් අනිත් පාරමිතා ගත්තහම හැම පාරමිතාවකම දැන් මෛත්‍රී පාරමිතාව ගත්තත් මෙත්තා පාරමිතාව කරනකොටම දැන් සමහරවිට Tamanට ලැබෙන ලාභ සත්කාර ඒවත් එක්ක සමහරවිට මෛත්‍රී පාරමිතාව උපරිම සම්පූර්ණ කරන්න පුළුවන්. හා අපි හඳුරන්නේ ලාභ සත්කාර වලට අමතරව තමන්ට ලබැඳී අය අල්ලාගෙන විශේෂ හිතවත්කම් ඇති කරගෙන කෙනෙහින් බැඳිලා මේ අර මදහත් සිතින් කරන්න ඕන මෛත්‍රිය යම් යම් අයට විශේෂ සාලකල එයාට වැඩියෙන් කරන්න ඕන. ඇත්තට මෙතන දැන් කෙලෙසයක් කියලා ඉතින් ඇත්තට මෙතන අර ගෙහෙසිත ප්‍රේමයක්. එහෙම. ඊළඟට ඒකත් එක්කම මෙතන ලෝභයට වැඩ කරන්නේ. එහෙම. ඒක පාරමිතාවක් ඇටියට හිතාගෙන ඉතින් ඇත්තටම හැම කෙනාටම මධ්‍යස්තව මේ මෛත්‍රිය පතුරවන්නත් ඇත්තටම පාරමේ ප්‍රඥාව තියෙන්න ඕන. ඒ වගේ සාමනක වීර්යය ගත්තත් එහෙමයි. හැම දෙයකම මේ ප්‍රඥාව උපකාර වෙනවා. ඒ නිසා අපි හන්නේ දැන් මම මෙහෙම මට වැටහුණ විදිය දැන් හැම පාරමිතාවක් සම්බන්ධයෙන්ම සීය නුවණ පිහිටුවාගෙන මේ ප්‍රපංච ඇති නොවන විදිහට කටයුතු කිරීම ප්‍රඥා පාරමිතාව කියන එක වශයෙන් අපිට ගන්න පුළුවන් නේද? හරියට හරි සාමනෙන් පැහැදිලිව මෙහෙම තමයි. මොකද මේ පාරමිතා ඇතුලේ මොන විදිහකටවත් අකුසල චෛතසිකයක් තියෙන්න බෑ. එහෙම. අකුසල දැන් මොකද කුසලයේ අකුසලයේ අහකට පොළොව වගේ නිසා. එතකොට කුසල් සාමාන්‍යයෙන් අභිධර්ම පිටකයේ දැන් සිත් සඳහන් වෙනවා. ඉතින් ඇත්තටම කවදාකවත් කුසල් සිතක අකුසල චෛතසිකයක්වත් නැහැ. එහෙම. ඊළඟට අකුසල් සිතක කවදාවත් කුසල් චෛතසිකයක්වත් නැහැ. එහෙම. එහෙම නම් ඉතින් මේ කවදාවත් මේ පාරමිතා තුල මේ විදිහට ප්‍රපංච තියෙනවා නම් ඒක පාරමිතාවක් උසස් පින්කමක් බවට ප්‍රතිපත්තියක් බවට පත් වෙන්නේ නැහැ. ඒක සැප විඳගෙන සසර දිගින් දිගට ගමන් කරන්න හේතු වෙන හොඳ ක්‍රියාවක් වෙන්න පුළුවන්. නමුත් සසරින් නිදහස් වෙන සසරින් එතරට යන්න උපකාර වෙන දෙයක් වෙන්නේ නැහැ. ඔව් සාමාන්‍යයෙන් දැන් අතර මේක ඥාන විප්‍රයුක්ත දැන් අපි දානයක් දෙනකොට තණ්හාවෙන් මාන්නෙන් ඔයගෙ දීම තුළින් ඉතින් අකුසලයක් වෙන්නේ නැහැ නේ. එහෙමයි. සමහර හැබැයි ඉතින් බොහොම දුර්වලයි. එහෙමයි. කවක් වෙන්නේ නැහැ. නමුත් ඒකෙන් ආනිසංශ නැත්තේ නැහැ. ආනිසංශ නැත්තේ නැහැ. මොකද දීම එතන තියෙනවනේ මොන විදිහකින්ද? දීම තියෙනවා. නමුත් ඒක ප්‍රණීත කුසලයක් බවට පත් වෙන්නේ නැහැ. විශාල වේදමක් කරලා සමහරලාට මේ ගන්න තියෙන අවස්ථාව කුසල් පැත්තෙන් ගන්න තියෙන අවස්ථාව බොහොම විශාලයි. නමුත් අර ඒ ධර්මයේ පිළිබඳව තියෙන අනවබෝධය, ඒ වගේම සම්මාදී මතක් කර දෙන සිහිය නුවණ මදකම, ඒ සති සම්පදන්නේ මදකම මෙන්න මේවා නිසා ඒ කුසලයේ හීනභාවයටපත් වෙනවා. ඒ කියන්නේ අපි හන්නේ નિરાයාසයෙන් ලැබෙන දේවල් ආයාසයෙන් ප්‍රාර්ථනා කරන්න යාම තුල නිවනින් ඈත් වෙනවා කියන එකයි පැහැදිලිවම සාමිනා පැහැදිලිවම එහෙමයි අපි හන්නේ එතකොට අපි හන්නේ මේ ප්‍රඥාව සම්බන්ධයෙන් ගත්තාම අපි හඳුරු මතක් කළා මේ කර්මයේ කර්මඵලය පිළිබඳව දැනුවත් වීම මේ කරාම හොඳ දෙයක් මේක කරාම නරක දෙයක් කියලා දැන ගැනීම ඒ ආදී වශයෙන් එතන ප්‍රඥාව සම්බන්ධ වෙන බව. එතකොට අපි අපි දන්නවා අපි හන්නේ මේ දසවතුග සම්මාදිට්ඨිය කියලා එකක් සඳහන් වෙනවා. දුන් දේ විපාක තියෙනවා යදූ දේ පිදූ දේ විපාක තියෙනවා අම්මට තාත්තට සැලකීමේ විපාක තියෙන ආදී වශයෙන් අත්විඳින්නම් අත්විඳින්නම් ආදි වශයෙන් සඳහන් වෙන තැන. අපහන් ඒ ඒ සම්මාදිට්ඨියමද ප්‍රඥාව කියන්නේ ඒක ප්‍රඥාවේ අවස්ථාවක්ද? ඔව් අතරම සාමනාක දැන් මේ ප්‍රඥාව බොහොම සංකීර්ණයි මේ ධර්මයේ තුල. එහෙමයි. අපි ගත්තොත් ප්‍රඥාව ගැන කතා කරන්න ගියොත් සාමනාක සාල පරාතයක් තියෙනවා. මොකද එහෙමයි. මේ තථාගත ශාසනය තුල මේ ධර්මයේ තුල ප්‍රඥාව තමයි ඉස්මතු වෙන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට දැන් ওই දසවත්තික සම්මාදිට්ඨිය එකක් එක්තර අංගයක්. එහෙම. මොකද මම එහෙම ඇහුවේ දැන් ආර්ය ශ්‍රාංගික මාර්ගය වර්ගීකරණය කරනෝනේ මේ ත්‍රිශික්ෂාවකට සීල සමාධි ප්‍රඥා කියලා. එතකොට සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන දෙක මේ ප්‍රඥා ශික්ෂාව හැටියට තමයි හැඳින්වෙන්නේ. එතනදී සාමාන්‍යයෙන් ඇත්තටම සම්මාදිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥාව හැටියට සඳහන් වෙනවා. එහෙමයි. ඇත්තට මේක සංකීර්ණ දෙයක් කියලා කියනවා දැන් අපි ගත්තොත් මේ ප්‍රඥාව ධර්මයේ අපේ දැන් ශබ්දකෝෂයේ විශේෂයෙන් පාලි ශබ්දකෝෂයේ නිගණ්ඩුවේ එහෙමයි මේ ප්‍රඥාව හඳුන්වලා තියෙන සාමාන්‍යව නම් 31ක් ඇටියෙ. 31 කින්. එහෙමයි. එතකොට දැන් ඒ කියන්නේ ඒකේ විවිධාකාර අර්ථ තියෙනවා. දැන් පඤ්ඤා, පදානනා, විචයෝ, පවිචයෝ, සල්ලක්කනා උපලක්කනා පණ්ඩිත්තං කෝසල්ලං මේ පුඤ්ඤං බහුව්‍යා ඊළඟට සම්මා දිට්ඨිය සම්නාත කියන විදිහට විපස්සනා ඔය විදිහට ස්වාමීන් වහන්සේ මේ නම් 31කින් මේ ප්‍රඥාව තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන යම් යම් මේ ත්‍රිපිටක ධර්මයේ තුල මේ නම් 31ම දකින්න ලැබෙනවා. අපි හන්නේ එතන ඒ 31න් හඳුනන්නේ එකමද එහෙම නැත්නම් එකේම සියුම් වෙනස් අවස්ථාවක්. සියුම් වෙනස් අවස්ථාවක් ස්වාමීන් වහන්සේ. එහෙනම් අතරම අර දැන් තණ්හාව රාගය ගත්තාම බැඳීම ගත්තාම කෙනහස ගත්තාම වගේ සියුම් අවස්ථා තියෙනවනේ. එහෙම අර කෝපය, ద్వේෂය, අන්හාව, පටිගය, බද්ද වගේ ඒ වගේ අර පොඩි පොඩි වෙනස්කම් තියෙන. අතර මේක ඉතින් භාෂාවේ තියෙන පොහොසත් භාවය තමයි එතන මෙතන එහෙම මේ විදහා මේ පාන්නේ. එතකොට සංඝාත දැන් මේ ප්‍රඥාවේ තව ඉස්සරහට ගියහම දැන් මේ ප්‍රඥාව ඊළඟට දැන් අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණයේ ඥානවත් විභංගය කියලා තියෙන එක තන්නේ කරම ප්‍රඥාව ගැනමයි කතා කරන්නේ. එහෙම. ඉතින් ඊළඟට ස්වාමීනාත් දැන් අපි දැන් මේක බොහෝ දීසාවක පින්නතුලාට ප්‍රයෝජනවත් විදිහට අපි කතා කරොත් මේ ප්‍රඥාව ලෞකික ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව කියලා කොටස් දෙකකට බෙදන්නත් පුළුවන්. එහෙම. ඉතින් ලෞකික ප්‍රඥාව කියලා කියන්නේ ප්‍රඥාවේ ප්‍රභේද. ප්‍රභේද. එහෙම. එතකොට දැන් ලෞකික ප්‍රඥාව කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් කාමාවතර කුසල්සිත හේදෙන ප්‍රඥාව. එහෙම. රූපාවතර කුසල්සිත හේදෙන ප්‍රඥාව. එහෙම. අරූපාවතර කුසල්සිත හේදෙන ප්‍රඥාව. ඒවා ලෞකිකයි. ඒවා ලෞකිකයි. ඊළඟට සෝහාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මේ සතර මාර්ග ඵල කියන මේ සිත්වල දෙන ප්‍රඥාව ලෝකෝත්තර ලෝකෝත්තර ප්‍රඥාව. හැබැයි විශේෂයෙන් මෙතන අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි ස්වාමීන් වහන්සේ මේ පාරමිතා ගණයට වැටෙන්නේ ලෞකික ප්‍රඥාව. මොකද දැන් පාරමිතා පුරලානේ අපි අර අත්තර උත්තරීතර රත්කට යන්නේ. යන්නේ. එතෙන්ට ගියාම මේ මාර්ගඵල වල තියෙන ප්‍රඥාව පාරමිතා ගැනට ගන්නේ නැහැ. ඒක පාරමිතා කියලා කියන්නේ කොහොමද? ඊතර වෙන්නට උපකාර උපකාර වෙනවා. ඊතර වුණාට පස්සේ ඒක අවශ්‍යතාවයක් නැහැ එහෙම. ඊළඟට සමහත් දැන් මේ පාරමිතා අපි ගත්තොත් චින්තාමය ප්‍රඥාව ඊළඟට සුතමය ප්‍රඥාව ඊළඟට භාවනාමය ප්‍රඥාව ওই විදිහට වර්ගීකරණය වෙනවා. අපි හන්නේ මට පොඩ්ඩක් දැනගන්න ආසයි. මේ ඥානයයි ප්‍රඥාවයි කියන දෙක ගත්තාම ඒකේ වෙනස මොන වගේද? දැන් අත්‍තරම ස්වාමීන් වහන්සේ ඥානයයි ප්‍රඥාවයි දැන් අත්‍තරම දෙකම එක හා සමානයි. මුන්ති වෙනස්කම් නැති එක. අපි හන්නේ මේ දැනුමයි අවබෝධයයි කියන වචන දෙකට සමාන යොදන්න පුළුවන් දේ වචන දෙක. එහෙම යොදන්නත් පුළුවන් සම්මාන. දැන් දැනුම හැටියට ඥානය යොදන්න පුළුවන්. මේ අවබෝධය හැටියට ප්‍රත්‍යක්ෂ අවබෝධය හැටියට ප්‍රඥාව එහෙම යොදන්නත් පුළුවන්. එහෙමයි. එතකොට සම්මානට දැන් අපි අර මුලින් කියපු අර ඒකක් මම හිතන වැඩගත් එක දැන් ඔය චින්තාමේන ප්‍රඥා සුත්තමේ ප්‍රඥා භාවනාව භාවනාවේ ප්‍රඥා. එතකොට දැන් ඒකත් දැන් අපි පාඩම් ඒකත් අපි පොඩ්ඩක් විග්‍රහ කරගමු. ඔව් ඒක තමයි. සාමාන්‍යයෙන් දැන් දැන් චින්තාමේ ප්‍රඥාව කියන එක දැන් ඒක මුල ඉඳලා දැන් අපි හිතමු හැබැයි ලෝකයාගේ සුභ සිද්ධිය පිණිස එහෙම නැත්නම් වෙනත් දේවල් පිණිස නෙවෙයි සුභ සිද්ධිය පිණිස දැන් අපි හිතමු පැලයක් රෝපණය කරනවා නම් මේ ගහ යහපත මේ ගහේ සෙවණෙන් හරි කෙනෙකුට යහපතක් වේවා කියන හොඳ හිතින් එහෙම ඊළඟට මොනවා හරි කර්මාන්තයක් ආරම්භ කරනවා හොඳ හිතින් මේ මිනිස්සුන්ට ප්‍රයෝජනෙ පිණිස එහෙම දෙහෙතක් හේතක් හොයා ගන්නවා Taman හිතලා ඒක තමයි ඊළඟට ස්වාමීන් වහන්සේ ඔය විදියට තමන් හිතලා මේ මේ පංච උපාදාන ස්කන්ධයේ ශරීර කූඩුව ගැන පිළිබඳව වුණත් තමන් හිතලා යම් කිසි අවබෝධයක් ඇති කරගන්න මේක ඉතින් හැමදාම තියෙන්නේ මේ කන්තිලා යනවා මේක මෙන්න මෙහෙම පවතින දෙයක් මේක ඉතින් කොච්චර අපි සැපයි කියලා අල්ලගත්තත් මේක දුක් ගොඩක් කියලා තියා හිතලාම තේරුම් ගන්න ඒ ඥාණයට ඒ ප්‍රඥාවට කියනවා චින්තාමේ ප්‍රඥාව කියලා. එහෙනම් ඊළඟට සාමාන්‍ය අපි හන්නේ දැන් මේ චින්තාමේ ප්‍රඥාව තුළ මේ ලෞකික හැඟීම් පහළ වෙන්නේ නැද්ද? දැන් අපි හාමුදුරුව මතක් කළ විදිහට දැන් ගහක් රෝපණය කරන කෙනෙක් මතුවන අගට මගේ මට නම් කන්න හම් වෙන එකක් නැහැ කියලා හිතලා ගමන් නැහැ ඉතින් මගේ මුණුබුරා හරි මේකෙන් කන්න නැහැ කියලා හිතලා ගහක් රෝපණය රෝපණය කරනවා. එතකොට ඒක බැඳීම මිශ්‍රව කරන ඒක දැන් ඇත්තටම බැඳීම දැන් මම එතන දැන් ස්වාමීන් වහන්සේ කියපු විදිහට ඇත්තට බැඳෙන්න පුළුවන්. එහෙමයි. අපි නොබැඳී කොහොමද එහෙම එකක් කරන්නේ? ගහක් ඉන්නවා. ස්වාමීන් වහන්සේ දැන් අපි ඒකර පුජ්‍යලෙක් මේ එහෙම ඉලක්ක කරගන්න නැතුව අපේ මුළු ලෝකයාටම යහපතක් වේවා කියන අරමුණේ මොනවා හරි හොඳ දෙයක්. සත්භාවයෙන් ඒකේ කිසිම බැඳීමක් නැහැ දැන්. සංහාමාන දිට්ඨි වලින් තොරව. තොරයි. තොරව. ඉතින් එහෙම අලෝභය, ආදේශය, අමෝහය කියන මේ කුසල මූලයන් මුල් කරගෙන ඒ වගේ හොඳ හොඳ ක්‍රියාවක් කරනවා. හැබැයි ඒක හිතලා කල්පනා කරලා තමන්ගේ දැනුමේ දැන් බොහෝ දෙනා දැන් මේ හිතන එකම ගත්තොත් දැන් අර ඒ කරන හොඳ ක්‍රියාවන් තුල තණ්හාමාන දිට්ඨි තියනවාද කියලා බලමින් හිතමින් ඒව ඇති නොවන විදිහට කටයුතු කරන එක චින්තාමය පඤ්ඤා කියලා කියන්නේ ඒක. ඒකනක් චින්තාමය ප්‍රඥාවක් අනිවාර්යෙන් තියෙනවා. එහෙමයි. ඉතින් මම කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ දැන් මේ අපේ ශ්‍රාවක පින්නතුලා මේ සාකච්ඡාව අහන කෙනෙකුට උනත් අපිට දැන් අපේ දැන් ගොඩක් අය සංඝ එක එක දැන් සම්භාර තියෙනවා. එහෙනම් සමහර හොඳට විද්‍යාව පිළිබඳව දන්නවා, සමහර මේ ගහකොළ ගැන දන්නවා, පරිසරය ගැන දන්නවා. එහෙනම් එයාගේ ඒ අවබෝධය තුළින් යම් කිසි සේවයක් ලෝකයට හිතලා Taman කල්පනා කළ මේ දේ කරා නම් හොඳයි. අහවල් තැන දැන් මේ මේ බස් නවත්නතුම් පොලක් වෙනානේ මෙතන මේ මිනිස්සු අවුවේ ඉන්නවා. මම මෙතෙන්ට පොඩි ආවරණයක් හදලා අම්බලමක් නැත්නම් මේ බස් හෝල්ට් එකක් හැදුවා නම් හොඳයි. එහෙනම් අර ඒ වගේ හිතලා චින්තාමය වශයෙන් කල්පනා කරලා යාගේ දැනුමත් උපයෝග කරගෙන යා ඒ වගේ දෙයක් කරනවා. දැන් අපි හිතමු රෝහලක මේ දවස්වල වැඩියෙන් රෝහල් ගැන කතා වෙන නිසා රෝහලක ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු හෝ එහෙම නැත්නම් සාතු සේවිකාවක් හෝ එද නිලධාරිණියක් හෝ කවුරු හරි කෙනෙක් කොයි විදිහටද එතනදී යාගේ කාර්යභාරය ගැන හිතන්න ඕන අපිට. ඇත්තටම සාමාන්‍යයෙන් දැන් ඇත්තට මේ කාලේ දැන් වෛද්‍යවරු ඉතින් බොහෝම හොඳට දැන් ඒ දැන් තමන්ගේ දැනුම ප්‍රයෝගික කරගෙන දැන් හිතලා මේ කාලේ මේ වසංගත රෝගී තත්ත්වයට ඇත්තම සමාජ මාධ්‍යයේ පවා උපකාර කරන සමහර වෛද්‍යවරු බොහොම හොඳ උපදෙස් ලබා දෙනවා. එහෙමයි. එතකොට ඒවා මේ ඇත්තටම දැන් සමහර වෙලාවට මේ හිතෙනවා දැන් මේ ඕන විසබීජයක් දැන් සමහර වෙනද නම් අපි හාන්දරනේ එහෙම උපදේශයක් ගන්න කීයක් හරි අය කරනවනේ. අය කරනවනේ. දැන් අන්න එතනත් හොඳ තැනක් සම්මාස. දැන් අතර මේ වෙලාවේ බොහොම සද්භාවයෙන් මෙන්න මේ දේ කරන්න මෙන්න මේ විදියට ඇතිරෙන කිසිම දැන් බලන්න එතන එතරම් තියෙනවනේ ස්වාමීන් වහන්සේ තණ්හා දිට්ඨිමානක් නැති ස්වභාවයක්. දැන් මොකද එතන සම්පූර්ණ පොදුවේ. පරාර්ථකාමී. පරාර්ථකාමීව. ඉතින් කිසිම මුදලක් අය කිරීමක්, කිසිම අපේක්ෂාවක් නැතුව මනකට මාන්නයක් වගේ විසිරුණොත්, මිශ්‍ර වුණොත් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙමයි. එහෙම නැතුව ඒ විදිහට පොදුවේ කරනකොට සාමාන්‍යයෙන් ඒක චින්තාමය ප්‍රඥාව හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම අපි හන්නේ දැන් මේ වගේ අවස්ථාවලදී මේ කරුණාව මුසු කරගෙන මේ අලුත් ක්‍රමවේද හොයන්න පුළුවන්, හිතන්න පුළුවන්. දැන් අර ගතානුගතික චින්තනයෙන් දන්නම බෙහෙත කරනවාට වැඩිය දැන් අපේ දේශීය වෛද්‍ය ක්‍රමය අනුව ගත්තොත් අලුත් සොයා යෑම් වලට නැඹුරු වෙලා පරිේෂණ කිරීම තුලත් ඒ චින්තාමය ප්‍රඥාව ඇති කරගන්න පුළුවන්. හැදිලියෙම තියෙන සාමයක් දැන් බලන්න පුංචි දරුවෝ මේ අවුරුදු 17 18 පුංචි ළමයි. දැන් අද මේ මේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න ඒ සේ සාත්තු සේවයට රොබෝ ග්‍රන්ථ හදලා තියෙනවා. සමහර පාසල්වල. ඉතින් ඒක කොච්චර වටිනවද මේ වෙලාවේ හැටියට? ඒ වගේ රෝගියෙක් ළඟට දැන් අන්ත අසරණ වෙලා ඉන්න රෝගියෙකුට ඉතින් එහෙම ඒ තාක්ෂණය ප්‍රයෝගික කරගෙන හිතලා මෙන්න මේ වගේ දෙයක් කරනවා කියලා කියන බලන්න දැන් ඇත්තට මේක පුදුම විදිහේ පින්කමක්. මේක ඇත්තටම සිතාමේ තමන් හිතලා හිතලා හිතලා තමයි ඒ දේ සකස් කරන්නේ. ඒ නව නිර්මාණ කිරීමත් පරාර්ථය සඳහා කිරීමත් එක්තරා විදිහක චින්තාමය ප්‍රඥාව. එහෙම අපහන්. ඊළඟට සුතමේ ප්‍රඥාව ඔය කියන ටිකම සම්හන්ත ඔය කියන ටිකම සම්පූර්ණ කරන්න දැන් අහලා. යමක් අහලා ඒක තේරුම් අරගෙන යම් කිසි ඔය කියන පරාර්ථකාමීත්වයේ උදෙසා ප්‍රඥාවෙන් කටයුතු කිරීම සුතමේ ප්‍රඥාව. එහෙම. භාවනා ප්‍රඥාව කියලා කියන්නේ. අපි දැන් මෙහෙම අහුවොත් දැන් සුතමේ අපි බණ අහනවා. බණ අහලා ඉවර වෙලා යම් කිසි දැනුමක් වර්ධනය කරගන්නවා. එය සුතමේ ප්‍රඥාවට අයිති පැහැදිලිවම ප්‍රාණත දැන් සුත්තමේ ඥානයට ඒකාන්තයේ ධර්ම ශ්‍රවණේ ඒකාන්තයෙන්ම අයිති වෙනවා. එහෙමයි. එතකොට දැන් අපි දැන් මේ වෙලාවේ අපි දැන් සමාජ බැලුවහම එදිනෙදා ජීවිතයට ගලපන එදිනෙදා ජීවිතයට ගත්තහම සාමික ඇත්තම ධර්ම දේශනා තුළින් ලැබෙන උපදේශ ඇත්තටම දැන් කරුණාව, මෛත්‍රිය, ඇත්තම මුදිතාව, උපේක්ෂාව, ඊළඟට අටලෝ දහම. එහෙනම් මේ වෙලාවේ ඉතින් අපි ලෝක ධර්මයන්ට මුහුණ පාලා ඉන්න අවස්ථාවක්. එහෙමයි. ඉතින් ඇත්තටම ඒවා අපි අහලා අනේත් මේක තමයි ධර්මතාවය. තථාගතයන් වහන්සේ මේවට මුහුණ දුන්නා. ඊළඟට මේවා අපි අර අන්තවාදී නොවි මේ බෙහෙත් හේත් පාවිච්චි කරන්නේ. මොකද දැන් තථාගතයන් වහන්සේ බෙහෙත් ප්‍රතික්‍රියාප කරේ නෑනේ. එහෙමයි. ඒකට ඒවා අපි තේරුම් ගන්න. ඒවා අපිට ඇහිලෙන්න තමයි තේරුම් ගන්න තියෙන්නේ. දැන් නැත්නම් අනේ මේවා අනිත්‍යයි. ඔය බෙහෙත් හේත් ඕනේ මට ඕන දෙයක් ඉද්දෙන්. එහෙම ඉන්නවා කියන්නේ ඒකත් අන්තවාදී. එහෙමයි. එහෙමනම් ඉතින් මහවග්ගපාලී බුදුරජාණන් වහන්සේ බේසද්දක් ඛණ්ඩකය කියලා වෙනම ඛණ්ඩකයක් දේශනා කරන්න ඕනේ නැහැ නේ. ඒ වගේ ස්වාමීන් මේ ධර්මයේ තුල අපිට මේ දැන් සිහිය නෝන බලන්න දැන් හොඳම දේ මේ වෙලාවේ අපිට මේ වෛරසයෙන් මිදෙන්න තියෙන හොඳම දේ තමයි සිහිය. එහෙනම් ඇත්තටම වෙලාවට දැන් අපි ස්වාමීන් මේ වෛරසය මේ මුව නැත්තම් මේ නාසය තුලින් තමයි ශරීරගත වෙන්නේ. මේක දැන ගැනීමත් සුතමේ ප්‍රඥාවක්. මේ දැන ගැනීම සුතමේ ප්‍රඥාවක්. ඒකට දැන් බලන්න සමහරවිට ඒදී අපිට දැනගන්න ලැබෙන්නේ මේ ධර්මය තුලින්. ඇත්තටම මේක දැන් හොඳට කල්පනා කරලා බැලුවොත් දැන් මේ විස බීජයේ වෙන තැනකින් ශරීරගත වෙනවා නම් අපිට කොහොම හරි ඒක ටිකක් හරි ප්‍රශ්නයක් සංකීර්ණ ප්‍රශ්නයක්. නමුත් දැන් සිහිය නුවණ තියනවා නම් මේ මූණ අල්ලන්නේ නැතුව ඉන්නවා නම් ඊළඟට ස්වාමීන් වහන්සේ ඒ අවශ්‍ය විදිහට ඒ මුවාවරණය මුවාවරණය කරගෙන ඉන්නවා නම් අත සෝදා ගන්න පෙළඹෙනවා නම් පෙළඹෙනවා නම් ඒ ඊළඟට අනවශ්‍ය වෙලාවට මුහුණ අල්ලන්නේ සිහිය තියෙනවා නම් සිහියයි අවබෝධය නුවණයි තියෙනවා නම් ඇත්තටම සන්නත් මේකෙන් බේරෙන්න පුළුවන්. ඒකට ඒ උපදේශ මාලාව ඇත්තටම අපිට ලැබෙන ධර්මයේ තුලින් ඒක සුතමේ ප්‍රඥාවක්. ඒ උපදේශ මාලාව කියලා කිව්වේ මූණ අල්ලන්න එපා කියන එක නෙවෙයි මූණ අල්ලනකොට සිහිය පිහිටුවා ගන්න. සිහිය පිහිටුවා ගන්න. නමුත් දැන් මම කියේ මේ අවස්ථාවට එහෙමයි. මේ අවස්ථාවට සම්හාංශ මේ අපිට දැන් මේ සිහිය දිනු කරන්න ඇයි මේ දැන් සමහරලාට දැන් කෙනෙකුට සමහරුන්ට ඇයි මේ සිහිය මෙච්චර දිනු කරන්න කියලා දැන් අතරම දැන් පේනවා දැන් කුසල් අකුසල් තේරුම් ගන්න සිහිය තරම් වටිනා දෙයක් නැහැ. ඒ වගේම දැන් මේ අපේ මේ ජීවිතයේ මේ ශරීර කුඩුව පවත් ගන්නත් දැන් සිහිය ඉතාම අත්‍යවශ්‍යම සාධකයක් බවට පත් වෙලා තියෙනවා. අපි හන මේ එතකොට භාවනාමය ප්‍රඥාව කොහොමද අපි මේකට ගලපගන්නේ? ඔව්. භාවනා ප්‍රඥාව කියලා කියන්නේ සංකේත ඇත්තරම තින් භාවනාවෙන් ඇති කරගන්න අවබෝධය. දැන් ඇත්තරම නිවරණ යටපත් වුනහම ඊළඟට හිත සමාහිත භාවයටපත් වුනහම කෙලෙස් රහිත වුනහම තින් తాවකාලිකව හරි අර පුදුම විදිහ ආලෝකයක් මේ හිතේ ඇති වෙනවා. ඒ ආලෝකයේ ස්වාමීන් වහන්සේ ඇත්තරම අපිට ඒ ආලෝකමත් සිතින් තමයි අපිට මේ අල්ලන්න අමාරු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණේ අපිට අවබෝධ කරගන්න ලැබෙන්නේ. ඉතින් ඒ ලැබෙන අවබෝධය තමයි මෙතන භාවනාවේ ප්‍රඥාව හැටියට. ඒතර භාවනාවේ ප්‍රඥාව තමයි මේ ප්‍රඥාවන් අතරින් උත්තරීතරම ප්‍රඥාව. ඒ කියන්නේ විදර්ශනා ප්‍රඥාව කියන එක නේද අපි හඳුන්වන්නේ. පැහැදිලිවම ස්වාමීන් වහන්සේ විදර්ශනා ප්‍රඥාව. එහෙමයි. එතකොට මේ චින්තාමය පඤ්ඤා සුතමය පඤ්ඤා භාවනාමය පඤ්ඤා කියන காரணා තුන දෛනික ජීවිතයේ තුලත් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා. එදිනෙදා ජීවිතය තුලත් අපිට මේක ක්‍රියාත්මක කරගන්න පුළුවන්කම තියෙනවා. පුළුවන් තරම් හොඳින් කල්පනා කිරීම වැදගත් හිතන එක. ඒ වගේම දැනුවත් වෙන එක වැදගත්. හිතලා දැනුවත් වෙලා ප්‍රායෝගිකව ජීවිතයට ඒ දැනුම ගලපාගෙන අවබෝධයටපත් වෙන්නට උත්සාහ කිරීම තමයි කළ යුතු වන්නේ. ඉතින් මේ හැම කටයුත්තකදීම අපේ හාමුදුරුවෝ සිහිපත් කළ සෙයින් සංහාමාන දිට්ඨි කියන්නේ ප්‍රපංචයන් ඇති කරගන්නේ නැතුව කටයුතු කිරීම තමයි පාරමිතාවක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙන. අපි හඳුරන්නේ දැන් බොහෝ දෙනා යම් යම් ක්‍රියාකාරකම් පිළිබඳව මේ නිපුණතාවක් දක්වනවා, දක්ෂතාවයක් දක්වනවා. ගොඩක් අය එක එක කාරණා පිළිබඳව බොහොම හොඳ දැනුම් මට්ටමකින් යුක්තයි. අපි හන්නේ සමහර අය ඒ දැනුම අවභාවිතා කරනවා නොගැලපෙන දේවල් වලට පාවිච්චි කරනවා සමහර අයට මේ අකුසල විෂය සම්බන්ධයෙන් පුදුම උපායශීලී දැනීම් තියෙනවා ඒතකොට ඒවත් මේ ප්‍රඥාවට ගැලපෙන ඒවාද අපි හඳුන්නේ ඔව් දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ අකුසල විෂයන්හි තියෙන දැනුම ඒක දැනුමක් කියලා වගේ කෙලෙස් සහිත පුජ්‍යලයකට ලැබුණාට ඒක දැනුමක් නැත්නම් අවබෝධයක් නෙවෙයි. එහෙම. සම්නාට ඇත්තටම ඔය ලෝභය, ditthිය, විතක්ක ਵਿਚාර කියන චෛත්‍යක වල එකතුවක් තමයි උතන තියෙන්නේ. එහෙම නැතුව එතන ප්‍රඥාවක් කිසිසේත්ම මුහෙලා නැහැ. දැන් ගොඩාක් බොහෝ දෙනා දැන් සමහර වෙලාවට බොහෝම තීක්ෂණව හොරකම් කරනවා. එතන පුදුම දාගන්න බැරි දැන් අර සමහරලාට කියන්නේ මේ මේ හොරාටක් යන දෙයයන්ටත් වඩා නුවණ තියෙනවා කියලා මේ ආස්වාදයටත් වඩා නුවණ තියෙනවා කියන්නේ හිතාගන්න බැරි විදිහට හොරකම කරලා තියෙනවා. ඒක මහා නුවණක් වගේ බාහිර කෙනෙකුට පේනවා. එහෙමයි. සාමාන්‍ය මිනිස්යන්ට නෙවෙයි දෙවියන්ටත් වෙන අවස්ථා තියෙනවා. එහෙමයි. දැන් අර කුණ්ඩල කේසි කියන මේ ඒ තනත්තිය ප්‍රවත්තකන අර සොරු කණ්ඩායම් සොරෙක් ග්‍රහ කරගත්තා. එහෙමයි. ග්‍රහ කරගෙන ඇයගේ ඉතින් ඒ කරගෙන ගිහිල්ලා මහා කන්දක් උඩට ඇයව තල්ලු කරලා දැන් ඒ ඒ ආභරණ ඔක්කොම අරගෙන ඇයව කන්දෙන් පහළට තල්ලු කරන්න දැන් මේ හොරා කල්පනා කරා. එහෙමයි. ඒ ඉතින් කුණ්ඩලකේසි උඩට ගිහිල්ලා දැන් දැන් කුණ්ඩලකේසිට තේරුණා කෙන්න ගියාට පස්සේ දැන් ඇය බොහොම අසරණයි. ඉතින් පහළට තල්ලු කරන්න මෙයා දැන් පෙළඹෙනකොට කුණ්ඩලකේසි මේ වෙලාවේ මගේ ස්වාමියා හැටියට කියන්නේ මම තුන් වතාවක් ප්‍රදර්ශනා කළා මට වන්දනා කරගන්න වැළඳ ගන්න අවසර දෙන්න ඊට පස්සේ මට දරුවන්ට කමන්නෑ කියලා මේ තැනැත්තිය ඒ විදිහට ඒ හොරා හොරදට අවසර දුන්නට පස්සේ මෙයා මොකද කරේ අර එහෙම ප්‍රදර්ශනා කරන විදිහට අර වටේ ගිහිල්ලා වැඳගෙන එක පාරම අර හොරදටව සල්ලු කළ දැම්ම කන්දෙන් පාරට ඊට පස්සේ ගිහිල්ලා ඊට පස්සේ ගිහිල්ලා මේක දැකපු దేవතාවෙක් ප්‍රකාශයක් බොහොම ප්‍රසාදජනක ප්‍රකාශයක් කළා මේ පුරුෂයන්ට පමණක් නෙවෙයි සමහර අවස්ථාවල මේ ස්ත්‍රීනුත් බොහොම ඥානවන්තයි කියලා මේ නාම හැටියට මේක විදා පෙන්නවා එහෙම ඒ ඇත්තම එතනදී බලපුවම සාමාන්‍යයෙන් දැන් එතන කුණ්ඩලකේසි කරේ තමන්ට විපත්තියක් ආව තමයි දැන් අපිට දැන් අපිට දැන් එතනදී කෙනෙක් ඒක ස්ථානෝචිත ප්‍රඥාව හැටියට හඳුන්වන්නත් පුළුවන් ස්ථානෝචිත ප්‍රඥාව සම්පිට වඩා ටිකක් වෙනස් එහෙමයි. මෙතන දැන් ඇත්තට බලන්න දැන් මේ තැනත්තිය මෙතන කරේ අර විදිහේ බොරුවක්. එහෙනම් ඒතර මායා සාපේයනේ දැන් මෙතන තියෙන මායාවේ මට මෙහෙම වඳින්න ඕන මට මෙහෙම පුදන්න ඕන ඊළඟට එතන මායාව තියෙනවා කපටිකම හොඳට තියෙනවා ඒ දෙකම අකුසල চৈতසික එහෙම ඊළඟට එහෙම කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ආදරෙන් තල්ලු කරන්න බෑනේ මහා ප්‍රපාතයක් එහෙම එතන පහළ වෙන සිත තමයි දෝමනස් රහගත පටික සම්පයුක්ත මහා පළවෙනි අකුසල් සිත. එහෙමයි. එතකොට බලන්න දැන් ඒ ක්‍රියාදාමය තුළ මොකද దేవතාව දන්නෙත් නෑ අර దేవතාවටත් එහෙම දැනුමක් නෑ. යාර ක්‍රියාවලියේදී මේ තැනත්තියට වෙන්නේ අසාධාරණය ගැන හිතලා මෙයා ඒකට ප්‍රති කර්මය කරපු විදිහට దేవතාවා දක්ෂතාවයක් ඇතිව හිතවුවා. හිතවුවා. නමුත් අපි නියම විදිහට ධර්මානුකූලව බැලුවොත් එතන තියෙන තනි කරම අකුසල්සිත. එහෙම. මායාකාටේ කියන්නේ එතන අකුසල්සයිසිත. ඊළඟට පහළ අනාඝාතය කියන්නේ තනිකර අකුසලයක්. ඊළඟට දැන් තල්ලු කරනකොට පහළ වෙච්ච හිත ගැන හිතුවොත් තනිකරම දෝමනස් ගහකට පටික සම්පූර්ණ අසංකාරික හිතකින් තමයි වැඩි කරේ. එහෙමයි. එතකොට දැන් බලන්න සාමාන්‍ය ලෝකයාට ඔය එක එක ක්‍රියාකාරකම් මහා ප්‍රඥාවක් නුවණක් මහා පුදුම ඔලු කාර්යය එහෙමනේ කියන්නේ නේද? එහෙම ඔය කපටිකම්, කෛරාටිකම් කරපු මිනිස්සුන්ට දැන් මේ මිනිස්සු උජාරුවට ඔය කතා කරන අවස්ථාවක් තියෙනවා. හැබැයි එතන නුවණක් මම මහ ඔලුකාරයන් මගේ හැටි දන්නේ නැද්ද? මට ඕන තැනක රින් ගන්න පුළුවන්. ඔහොමනේ කියන්නේ. මට ඉතින් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතාගන්න. නමුත් එතන සිද්ධ වෙන්නේ තනි ක්‍රම අකුසල. දැන් උතන දෝමනස්ස හිතේ ස්වාමීන් වහන්සේ දැන් රාගයක් වුණත් එතන මෝහය දෙනවනේ. එහෙම. දේශයක් වුණත් දැන් ප්‍රඥාව වගේ ලෝකෙට පෙවුනට එතන තනිකර මෝහය මෝහය තියෙනවා. එතකොට බලන්න දැන් මේක තනිකර අපි සාමාන්‍ය ලෝකයා මේක ප්‍රඥාවක් හැටියට දැක්කට වරක්කාර වැඩක්, උපායශීලීත්වයක් වගේ දැක්කට මෙතන තනි කරම තියෙන අකුසල. අපි හන්නේ දැන් ඔය ලෝකයේ දියුණු යයි සම්මත ලෝකයේ නව නිෂ්පාදන නවෝත්පාදනයන් පිළිබඳව ලොකුවට කතා කරන තැන්වල මේ අවි ආයුධ නිෂ්පාදනය කරනවා න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය කරනවා දැන් ඒවා සොයා ගැනීමේදී සමහර වෙලාවට නොබෙල් ප්‍රයිස් එක පවා එහෙම නැත්නම් විශේෂ අලුත් හොයා ගැනීම නිසා බොහොම ඉහළින් ඇගීමටපත් වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ වාගේ අවි ආයුධ ආදී එහෙම නැත්නම් වස විස ಜಾති සොයා ගන්නේම තව කෙනෙකුට කරන අනර්ථයක් අරමුණු කරගෙන නැපෙන. ඒතර එයද ඔය කියන ප්‍රඥාවට අයිති වෙන්නේ නැහැ නේද? නෑ. කිසිසේත්ම සම්බන්ධ එහෙම ඒ ප්‍රඥාවට අයිති වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ඇගීමට ලක් වෙනවා කියලා කියන්නේ මේ පුද්ගජන ලෝකේ රාග රක්ත ලෝකේ ඇගීමට ලක් වෙනවා. එහෙම. දේශබරිත ලෝකයේ ඇගීමට ලක් වෙනවා. මෝහපටල ලෝකයේ ඇගීමට ලක් වෙනවා. මොකද ඉතින් ඇගීම් කරන්නේ රාග, දේශ, මෝහ සිත්වලින්. ඒ ඒ ගති තියෙන අයම තමයි තමයි අගයන්නේ. ඉතින් ඇත්තටම ඒ පැත්තෙන් අපි දැන් අවිවාහයක් එතන චේතනාවම න්‍යාස්තික අවි හොයා ගන්න අය ස්වාමීන් වහන්සේ ඉතින් මුළු පළාතක් මුළු රටක් විනාශ කරන්න බලාගෙන දැන් බලන්න ඔය කරන සික්ක සිතුවිල්ලක් වෙනස් වුණොත් මුළු ලෝකයක් ඉවරයි. එහෙම. එහෙමනම් ඇත්තටම ඒ වාගේ තියෙන චේතනාවම පැහැදිලිවම ඒ වගේ තියෙන්නේ බොහොම අකුසල චේතනා. ඒවා කිසිසේත්ම ඥාන ගැනීමට වැටෙන්නේ නැහැ. ඒතර අපි හන්නේ දැන් අර මම කලින් සඳහන් කරපු විදිහට ස්ථානෝචිත ප්‍රඥාව පිළිබඳව කොහොමද අපි ගලපගන්නේ? ඒ ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ සාමාන්‍යයෙන් ඒක වෙනම ඒක කුසලයක්ද අකුසලයක්ද? අතන දැන් ඒක කුසලයක් බවට පත් කරගන්න පුළුවන්. දැන් ඇත්තටම අපිට කුසලයක් බවට පත් කරගන්න පුළුවන්නේ. දැන් අපි හිතමු දැන් අපිට කෙනෙක් අපිට යම්කිසි දෙයක් කියනවා. ඒ කීම තුල අපි ඒක බොරුවක් නොවන විදිහට අපිට කියන්න පුළුවන් ස්ථානෝචිත ප්‍රඥාව තියෙනවා. එහෙම. දැන් සමහර ප්‍රකාශන තියෙනවා. ඉතින් අපිට දැන් අපිට කෙනෙක් කියනවා දැන් අපෙන් අහනවා මේ මොකක් හරි දෙන කෙනෙක් අපිට මොන හරි දෙයක් කියනවා. එහෙම. කියලා දැන් අපි හිතමු එයා කියපු දෙයක් දෙයකින් කියාගෙන කියාගෙන කියාගෙන ගියා අපිට ඒක තේරුන්නේ නැහැ. ඉතින් අපි අපෙන් අහනවා එයා තේරුණාද කියලා. ඒතර දැන් ආයෙ කියන්නේ ආයෙත් අහනකොට එයා සමහරලාට ඒකම සමහරලාට පටලව පටලව කියන්න පුළුවන්. එහෙමයි. ඒතර ඒ නිසා අපිට දැන් කියන්න පුළුවන් හරි හරි අපිට ඇහෙනවා. එහෙම ඇහෙනවා ඇහෙනවා කියලා ඉතින් අපිට ඒක යටපත් කරන්න පුළුවන් අර තේරෙනවා කියන එක ඇහෙනවා කියලා තියෙනවා. ඒක මුසාවේ හඳුරන්ට අර මේ දායක සිදුවීමක් ඒක එහෙමයි මට මතක අපහානේ කතාව. මට මතක වෙනවා අපි හැවෙන්නේ තවත් කතාවක් කියන්නේ අර එක ස්වාමීන් වහන්සේ නමක් ගහක් මුල විවේක සුවයෙන් භාවනා කරගෙන ඉඳෙද්දී හොරෙක් පස්සේ රාජපුරුෂයන් පිරිසක් හඹා යගෙනනවා. එතකොට මේ හාමුදුරන්ට භාවනා අතරතුර මේ සද්ද ඇහිලා බලනකොට හොරෙක් ඒ පැත්තට දුවගෙන එන බව ඒ හොරාව හඹාගෙන එන පිරිසක් දැක්කහම මෙතන රැඳී සිටියොත් මේ විදිහට හිටියොත් මට මේ මිනිස්සු රාජපුරුෂයන් අහන ඒවට උත්තර දෙන්න වෙනවා කියලා දැනගෙන උන්වහන්සේ භාවනාවෙන් නැගිටලා එතන සක්මන් කර කර හිටියලු. එතකොට සක්මන් කර කර ඉන්න හාමුදුරුවන්ගෙන් ඇවිල්ලා ඇහවලු ඔබ වහන්සේ දැක්කද මේ වගේ හොරෙක් මෙතන ඉඳවනවද කියලා. එතකොට මේ හාමුදුරුවෝ මම සක්මන් කර කර ඉන්න වෙලාවේ නම් හරි දැක්කේ නැහැ කියලා මොකද භාවනා කරගෙන ඉන්න වෙලාවෙදී තමයි හැදෙලා මෙතන ස්ථානෝචිත ප්‍රඥාව සමනාස දැන් අත්‍තරම නෑ අර මට සාමනාතුම කියනකොට මතක් වුණේ අර දැන් දුටිගම් රජතුමා ගම් රජුරුවොත් ඒ වගේම තිස්ස කුමාරයාත් අර ඉතිවිච්ච යුද්ධයේදී අර තිස්ස කුමාරයා දූගෙන ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේලාගේ ඇඳ ඇතුළට රිංගවන්නේ එහෙමයි ඒක ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දැන් ඇඳ උඩ උන්වහන්සේ මේ තිස්ස කුමාරයා සතක් වලා සිවුරකින් වහලා බුදුගමන කුමාරයා ඇහුවා බොහොම කේන්තියෙන් ඇඳ ඇතුලේ ඉන්නව නේද කියලා. ඉතින් ඒලා කියන්නේ ඇඳ ඇතුලේ නෑ. ඇතුලේලා ඇඳ ඒ වගේ ස්ථානෝචිත ප්‍රඥාව. ඒක මුසාවාදයක් නොවන විදිහට රහතන් වහන්සේලා කරපු ප්‍රකාශයක්. එහෙමයි. අපි හැමදේම සමහර අය ඒ විදිහට දන දන බොරු කියලා ඒක ස්ථානෝචිත ප්‍රඥාවක් හැටියට හරවන අවස්ථාවලු තියෙනව නේද? ඔව් එහෙමත් තියෙනවා සමහරවිට. ඒක ඉතින් බොහෝ දෙනා නේ එහෙම අවස්ථා ගොඩක් දෙනෙක් ඒක තමන්ගේ වාසියට අරවගෙන සාම්දාන්ත කියන විදිහට මේ මුතාව කියලා මම මේක මේ විදිහට මේ ස්ථානසිත ප්‍රඥාවෙන් කරා කියලා මේක විස්තර කරන්න යනවා. එහෙම. නමුත් දැන් සමහර වෙලාවට සාමාන්‍යයෙන් ඒ ඇත්ත කීම තුළ මහා විනාශයක් වෙනවා නම් බොරුවක් කියන්න ඕන නිස්සබ්ද කෙසේ හෝ එතනින් ගැලවෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි ස්ථානස්ත ප්‍රඥාව. එහෙම. බොරු කියව යුතුයි කියන එක නෙවෙයි බොරුවක් කියන අවස්ථාවක් මගහැර යාමද ස්ථානෝචිත ප්‍රඥාව. ඒ කියන්නේ අකුසලයෙන් මිදෙන්න කාට හරි කෙනෙකුට අවශ්‍ය කරන උපාය කෞශල්‍ය ඇති වෙනවා නම් එය ස්ථානෝචිත ප්‍රඥාව හැම දෙයකම දා ගන්න පුළුවන් සම්මා. එහෙමයි අපි හන්නේ. අපි හන්නේ එතකොට දැන් මේ බොහෝ දෙනා මේ ලෞකික විශේෂ ශාස්ත්‍රය ඉගෙන ගන්නවා. ලෞකික විෂයන් තුල තමන්ගේ දැනුම වර්ධනය කරගන්නවා බොහෝ දෙනා උගත් අය ඉන්නවා උපාධිධාරීන් ඉන්නවා මේ අපේ සමාජයේ සමහර අය කියනවා අපේ හාමුදුරනේ එයා හරි උගත් එක්කෙනෙක් සමහර වෙලාවට ඒ උගත්කම ගොඩක් වෙලාවට අපේ සමාජයේ දැන් පිළිගැනීම විදිහට ගත්තොත් කවුරු හරි ડોක්ටර් කෙනෙක් නම් දොස්තර කෙනෙක් නම් අන්න සමාජයේ පිළිගත් උගතෙක් ඊළඟට ඉංජිනේර කෙනෙක් නම් නීතිඥයෙක් නම් ගණකාධිකාරීවරයෙක් නම් ඒ වගේ සමාජ සම්මතයේ උගත්යයි සම්මත වෘත්තීන් තියෙනවා. එතකොට අපි හන්නේ ඒ උගත්තු හැමෝම ප්‍රඥාවන්තයෝද? එහෙම නැත්නම් උගත්කම් නැතිව ප්‍රඥාවන්තයෝ ඉන්නවද කියන එකත් අපි දැනගත්තා. ඇත්තටම සංහස උගත්කම් නැතුව ප්‍රඥාවන්ත වෙන්න මල පොතේ අකුරක් නැතුව මහ ප්‍රඥාවන්තයෝ ඉන්නවා. එහෙමයි. දැන් අපි එහෙම විෂයක් පිළිබඳව දැනීමක් කියන කෙනෙක් මහා ප්‍රඥාවන්තයෙක් කියලා කියන්න බෑ. මොකද සමහර වෙලාවට දැන් වෛද්‍යවරයෙක් සමහරට ඒ විෂය පිළිබඳව යාට දැනුමක් තියෙනවා. නමුත් ප්‍රඥාව කෙනෙකුට හිත එහාගේ එකක්. සහ අපේ හඳුන සමහර වෙලාවට ඒ විෂය පිළිබඳව යාට දැනුම තිබුණට මේ බල්බ් එකක් මාරු කරගන්න හෝල්ඩ් රේට බල්බ් එක දාගන්න දැනුම නැති වෙන්න පුළුවන්. පැහැදිලිවම සංකේ. එහෙම ඕන තරම් ඉන්නවා. එහෙමයි. ඒ අතර බුද්ධිමත් භාවය කියලා කියන්නේ සංඝාත විකාර බුද්ධිය කියලා කියන්නේ ඒ හැම අවස්ථාවකටම සමහරවිට දැන් අපේ පැරණි අම්මලා තාත්තලා හැම ගත්තාම සමහරවිට මේ අකුරක් බෑ. නමුත් මේ මිනිස්සුන්ගේ බුද්ධිමත් භාවය ගැන කල්පනා කරලා බලනකොට හිතාගන්න බෑ. එහෙම. කියන්නේ හැම අංශකින්ම හිතා පුදුම අවබෝධයක් එයාට තියෙනවා. ඒ නිසා උගත්කමම විෂයක් දැනීමම භාෂාගානයක් ඇති කර ගැනීමම බුද්ධිමත් භාවය නැත්නම් මේ ප්‍රඥාව කියලා කිසිසේත්ම කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම අපි හරි එතකොට දැන් අපි දන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල බොහෝ දෙනා මේ මේ සුනීත සෝපාත වගේ බොහොම මේ අය ඊළඟට එදිනෙදා ගෙවල් වල මෙහෙකාර වැඩසම් කරපු ඒකම උගත්කමක් මොකක්වත් නැති උදවිය පවා මේ ප්‍රඥාව අවදි කරගෙන මාර්ගඵල අවබෝධයට පත් වෙලා තියෙනවා. එතකොට මේ ඒ වාගේ විෂයානුබද්ධ දැනුමක් නැති වුණත් කෙනෙකුට ඒ මාර්ගඵල අවබෝධයටපත් වෙන්න අවශ්‍ය කරන මේ සුවිශේෂ ප්‍රඥාව මොකක්ද අපි නම් කොහොමද ඒක අපි විග්‍රහය කරන සංඝාත ඒක දැන් අර තථාගතයන් වහන්සේගෙන් අතරම දැන් ඒ වගේ ඔය සාමහන්සේ මතක් කරපු උදාහරණ ගත්තාම ඒ වගේ මහා කාරුණිකයන් වහන්සේ දැන් ඒ වගේ පන්ති ભેදයක් නැහැ දැන් මේ කොහොම ඒ වගේ දැන් සාමාන්‍යයෙන් මතක් කරපු විදිහට සුනීත, සෝපාක, ඒ වගේ අසරණ අය. ඉතින් ඒ වගේ ඒ මට කුණ්ඩලිය වගේ මේ අසරණ අය සාමාන්‍යයෙන් ඒ තථාගතයන් වහන්සේගේ තියෙන ਸਰවඥතා ඥානය නිසා ඒ අයට අර අපි ඉස්සෙල්ලා කතා කරපු සුතමේ දැන් ඒ ධර්ම දේශනාවක් එක බණපදයක් කීම තුළ යෝනිසෝ මනසිකාරයේ හරහා එයාගේ ප්‍රඥාව අවදි වෙනවා. දැන් ඒක ගත්තොත් මාගන්ධිය බ්‍රහ්මණතුමා බලන්න දැන් මා මේ ගිනිදෙවිය පුදුම කෙනෙක්. මහා අන්ත අන්තවාදී. එහෙනම් මේ මේ අපි ඒකට කියන්නේ මේ අන්ධ භක්තිකේ. එහෙනම් එතුමා කරන්නේ අර රත්තරන් මැණික් ආදී ගිනි ගොඩට දාලා ඒක දෙයයන්ට පුදන කෙනෙක්. ඉතින් බලන්න එහෙම කෙනාට සතාගතයන් වහන්සේ ගිහිල්ලා වදාළේ මොකද්ද? අර තණ්හා රතිරංගා කියන්නේ එතන මාරෙත් දැන් තමන්ගේ දුව බාර ගන්න කිව්වනේ. එහෙම. ඒ දුව බාර ගන්න කිනොට තථාගතයන් වහන්සේ වදාළේ විස්වාන තණ්හං අරති නගංච නාහෝසි තන්දෝ අපි මේ තුනක් නේ. කිනේවිදම් මුත්ත කරීත පුන්නම් පාදාපිනම් සම්පුසිතුම් ඉච්චි. තණ්හාරති රංගා කියන මාර ස්ත්‍රීන් දැකලවත් මට පංචකාමයේ ආසාවක් ඇති උනේ නැහැ. එහෙනම් ඉතින් මගේ උඹගේ මේ අසුචි මූත්‍ර අපවිත්‍ර දෑ පිරුණු උඹගේ දුව මගේ මේ කකුලෙන්වත් මම ස්පර්ශ කරන්න කැමති නෑ. දැන් බලන්න සමහර මේ ප්‍රකාශය දැන් අර අන්ධ භක්තිකයට මේ ප්‍රකාශය මාර්ගඵල ලබන්න හේතු වුණා. එහෙම. එතකොට දැන් හැබැයි බුදුරජාණන් වහන්සේ දුටුවා කෙනෙකුගේ ප්‍රඥාව අවදි කරන්න කොතැනටද කතා කරන්න ඕන කොතනද හරි. ඇත්තට දැන් තවත් දෙයක් පේනවා සාමාන්‍යයෙන් එකම දේශනාව. තාත්තයම්මයි ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වුණා. දුව මේ වෙනකොටත් අවීචිය බලන්න ඒ එකම දේශනාව අය ඒ කල්ලගත්තේ අයෝනිසෝ මනසිකාරේ එයා කල්පනා කරා මා වසුචි බඳුනක් හා සමාන කරන හොඳයි මට මම පලි ගන්නවා කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ වෛර බැඳගත්තා. ඉතින් ඒකකොට සාමනාත් දැන් දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ එතනදී ඒ අයගේ මේ ඉස්සරහින් බුදු කෙනෙක්ම ඉන්න ඕන සාමනාත් ඉතින් ඒ වගේ තත්ත්වයක් ලබා ගන්න. ලබා ගන්න. එහෙනම් අප අපි හන්නේ අවසාන වශයෙන් අපි මේ පාරමිතා ගැන කියන නිසා මේ ප්‍රඥාව පාරමිතාවක් විදිහට උපපාරමිතාවක් විදිහට පරමත්ත පාරමිතාවක් විදිහට කොහොමද වර්ග වෙන්නේ කියන එක අවසාන වශයෙන් සිහිපත් කරනවා. ශ්‍රවණක ඇත්තටම පාරමිතාවක් හැටියට ප්‍රඥා පාරමිතාව. දැන් තමන්ගේ වස්තුව ඊළඟට අඹදරු සියල්ලම කැප කරලා මේ මේ ප්‍රඥාව සම්පාදනයලා නැත්නම් ඒ තමන්ගේ නුවණින් අන් අයට පිහිට වෙන්න උපකාර කරනවා. ඒක තමයි ප්‍රඥාව මූලික කරගෙන ඒ සියලු පරිත්‍යාගයන් කළ විශේෂයෙන් Tamanට තියෙන වස්තු ආදි දේවල් එහෙනම් පරිත්‍යාග කරලා කරන ඒ කැපකිරීම ඒ ප්‍රඥා මුල් කරලා කරන කැපකිරීම ප්‍රඥා පාරමිතා බවට පත් වෙනවා ඊළඟට ස්වාමීන් වහන්සේ Taman අන් අයට පිහිට වෙන්නට මේ ප්‍රඥාව නුවණ අපේ ජාතක පොත ගත්තාම ඒක හොඳට පැහැදිලි වෙනවා සමහර වෙලාවට තමන්ගේ ශරීරාංගයක් තමන්ගේ කකුල නැති වෙන්න පුළුවන් ඒ ඊළඟට Tamanට මොනවා හරි ශරීරාංගයක් නැති වෙන්න පුළුවන්. ඒ කැපකිරීම කරලා මේ ප්‍රඥාව නුවණ මුල් කරගෙන අන් අයට පිළිහිට වෙනවා. ඒක උපකාරමිතා බවට පත් වෙනවා. ඒ තමන්ගේ ජීවිතේම ගියක්. සමහර මගේ මේ ජීවිතේ නැති වුණත් මම ඒ ඒ දැන් සමහරවිට අපිට දැන් පැහැදිලිවම කියන්නේ මම හොසද පඬිතුක තමන්ගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව සමහර අවස්ථාවල පිළිහිට වුණා. දැන් දැන් දහම්සොඳ රජුරෝ දැන් ධර්මයේ වෙනුවෙන් ජීවිතේම කැප කරා. එහෙම. ඒක ඇත්තටම පරම පරමත්ත පාරමිතාව. ප්‍රඥාව එතන මේ උද්දීපනය වෙන්නේ. ධර්මයේ දැනගන්නට කටයුතු කරනවා කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව. ඒ කියන්නේ ප්‍රඥාව වෙනුවෙන් දිවි පුදන්න උනත් සූදානම්. සූදානම්. ඉතින් ඇත්තටම දැන් යම් කිසි ස්වාමීන් වහන්සේ තමයි දැන් අපි ගත්තොත් මුළු තමන්ගේ මුළු කැපකිරීම සම්පූර්ණ කළා මහා වනගත වෙලා මගේ සියලු වස්තු අතහැරලා ඊළඟට මගේ ශරීරාංගයක් නැති වුණත් ඊළඟට මගේ ජීවිතේ නැති වුණත් මම අනිවාර්යයෙන්ම මගේ මහානකම හොඳට සම්පූර්ණ කරගන්නවා කියන පරමාර්ථයෙන් පාරමී පුරනවා නම් එතන ප්‍රඥා පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියන පාරමිතා තුනම සම්පූර්ණ වෙනවා. ජීවිතය නැති වුණත් මම මේ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා කැපවී කටයුතු කරනවා කියන එක අපි හඳුන්වන්නේ. ඒ පාරමී ගණයට ගණනවා. පාරමිත ඒ කියන්නේ ඇත්තම තුන් ආකාරයකට සම්පූර්ණ වෙනවා. එහෙම අපහන්නේ. එතකොට මේ ප්‍රඥාව පිළිබඳව ගොඩාක් කරුණු කාරණා කතා කරන්න අවශ්‍යයි. නමුත් කාල වේලාව ඒ සඳහා අපේට ඉඩ ලබා දෙන්නේ නැහැ. ඉතින් ධර්මෙහි ගොඩාක් තැන්වල ප්‍රඥාව ගැන සඳහන් වෙනවා. පඤ්ඤා නරාණං රතනං මේ ලෝකෙ මිනිසුන්ට තියෙන උතුම්ම රත්නය. මැණිකක් තමයි ප්‍රඥාව කියන්නේ. ඒ ප්‍රඥාව ලබා ගන්නට අවශ්‍ය කරන ක්‍රමවේදය බුදුහාමුදුරුවෝ සිහිපත් කළ තියෙනවා. සුසුසා ලබතේ පඤ්ඤා ප්‍රඥාව ලබා ගැනීම හොඳට ඇති කරගන්න දැනුම වැදගත් වෙනවා. ඒ නිසා ඔබට ප්‍රඥාව දල්වන වැඩසටහනක් මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව කියන්නේ. ඒ වගේම පුළුවන් තරම් ඉඩ ලැබිච්ච වෙලාවේ විශේෂයෙන්ම මේ කොරෝනා වසංගත රෝගයේ නිරෝධායනට ලක් වෙලා නිවෙස් වලට වෙලා හුදකලාවේ ඉන්න වෙලාවේ මේ ධර්මයේහි පහස ලබාගෙන ඔබේ ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන් තරම් වෑයම් කරන්න. පුළුවන් තරම් දවසට බණ 3-4ක්වත් අහන්න. කෙලෙස් වැඩි වෙන දේවල් අහන්න දකින්න ලැබෙන සමාජයක කෙලෙස් අඩු කරගන්නට අවස්ථාව ලැබිච්ච අවස්ථාවක ඒ උපරිම ප්‍රයෝජන ලබාගෙන කටයුතු කරන්න. ඉතින් ප්‍රඥාව දිනු කරගන්න නම් අත්‍යවශ්‍ය සාධකයක් තමයි ලෞකික වශයෙන් ඇති කරගන්න ඕන සම්මාදිට්ඨිය. ඒ ලෞකික සම්මාදිට්ඨිය ඇති කර ගැනීම සඳහා ඔබට අවශ්‍ය කරනවා අනිවාර්යයෙන්ම ධර්ම ශ්‍රවණය කියන එක. පරතෝ භූෂේ යෝනිසෝ මනසිකාරය කියන එක. ලෞකික සම්මාදිටිය ඇති කරගන්න හේතු වෙන කාරණාවක්. ඉතින් ලෞකික සම්මාදිටියෙන් පමණක් සෑහීමටපත් වෙන්නේ නැතුව ලෝකෝත්තර පැත්තටත් ඔබේ සම්මාදිටිය නැඹුරු කරවා ගැනීම තුළ ඒ ඇති කරගන්න අවබෝධ දැනුම අවබෝධයක් බවට පත් කරගෙන පංචස්කන්ධයේ දිහා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් යුතුව බලලා ඔබට පුළුවන්කම ලැබෙනවා සසර දුකින් නිදහස් වෙන්න. අනේ සසර දුකින් නිදහස් වෙන්නට අවශ්‍ය කරන විදිහට ප්‍රඥාව මෙහෙවන්න. සංහාමාන දිටි කියන ප්‍රපංච ඇති නොවන විදිහට ප්‍රඥාව මෙහෙවන්න ඔබ උත්සාහවත් වුණොත් ඔබ ඔබේ ජීවිතයෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගත කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එලෙසින් කටයුතු කරන්න ඔබ අදිෂ්ඨාන කරගන්න. අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේට පූජනීය මිරාවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට උන්වහන්සේ තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබ අප කෙරෙහි කරුණාවෙන් බෙදා හදා ඉදිරිපත් කරන්නට මෙහි වැඩම කිරීම සම්බන්ධයෙන් අපේ හදයාංගම පුණ්‍යානුමෝදනාව පළමුවෙන්ම පුද කර සිටින්නේ සම්පේ. ඉතින් අන්න භාග්‍ය උදා වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් බෞද්ධ ආකාර්ය මණ්ඩලයේ හැම දිනාටමද සෙක් ප්‍රාර්ථනා කරමින් ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව අද අපි මෙතන සමාප්ත කරනවා ප්‍රේක්ෂක පින්වත් සෑම සියලු දෙනාට ශ්‍රාවක පින්වත් හැම දිනාටම මේ උතුම් කුසලය අමා නිවන් සුව පිණිසම උපකාර වේවායි ඊට සිතින් ප්‍රාර්ථනා කරා